තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි මේ ධර්ම දේශනා මාලාවේ පළවෙනි ධර්ම දේශනාව අපි නිමා කරන්නට යෙදුනේ අපේ ආනන්ද ස්වාමින් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාව සිදු වෙන වෙලාවේ ධර්මාසනයේ මත වැඩ හිඳිනකොට ඇතැම් දෙවියන්ට හිතුණා තවත් බුදුරජාණන් වහන්සේ නමක්ද කියලා. ආන්ගේ වැරදි ආකල්පයේ වැරදි බව, ඒ ආකල්පයේ වැරදි බව තහවුරු කරමින් මගේ ධර්මයක් දේශනා කරන්න ඉස්මතු කරන්න සූදානම් වෙනව නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ ළඟ මම මෙන්න මේ විදිහට ඉගෙනගෙන තියෙනවා කියන කාරණාව සිහිපත් කරමින් කරුණු පැහැදිලි කරපු තැනක් තමයි අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. එතන තිබුණ pāli අපි සාකච්ඡා කළා යම් ප්‍රමාණයක සිංහල තේරුමක් දක්වමින්. එහි ඇතැම් වචන ටිකක් විස්තර සහිතව සාකච්ඡා කරමින් අද ධර්මදේශනාව එතනින් ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. ඉන්නතනේ අපි සඳහන් කළා මේ චතුවේසාරජ්‍ය විසරදස්ස අපේ බුදුරජාණන් වහන්සේට විශාරද ඥාන හතරක් තියෙනවා. එවන් ඥාන අනික් අයට නැති තරම් ඊටා ප්‍රබල විදිහේ ඥාන හතරක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. දස බලධරස්ස කාය බල 10ක් ඥාන බල 10ක් තියෙනවා. මේ වචන මේ කාය බල 10 ඥාන බල 10 මේ දේශනාවේ ඉදිරියට භාග්‍යතුන් වහන්සේ පිළිබඳව සාකච්ඡා කරනකොට අපි විශේෂයෙන් සාකච්ඡා කරනවායි කරුණු. ඊළඟට සඳහන් කළා ආසබට්ඨානට්ඨායිනෝ එහෙම සඳහන් කළේ මේ ලෝකයේ බොහොම උතුම්ම තැනට පැමිණියා කියන එකයි. ආසබට්ඨානම් උතුම්ම තැන ස්පර්ශ කළා. උතුම්ම තැනට පැමිණියා. සිංහනාද නාදිනු. ඒ උතුම්ම තැනට ඇවිල්ලා සිංහනාද කළා. අනේ කාරණාවත් හරි විශේෂ කාරණාවක්. ලෝකේ උතුම්ම තැනට ඇවිල්ලා සිංහනාද කළා. එතකොට මේ සිංහනාද කළා කියලා කියන්නේ සිංහනාදේ කොයි වාගේ නාදයක් වෙන්නේ ඇද්ද? සාමාන්‍යයෙන් සිංහනාදය කියන එක අපි අහලා තියෙනවා. සමහර සිංහයෝ නාද කරනවත් අපි අහලා තියෙනවා. හැබැයි මේ කතා කරන සිංහනාදය අපි අද දකින සිංහයන්ගේ නාදයක් වාගේ නාදයක් නෙමෙයි. ධර්මයේ සඳහන් වෙනවා එක සූත්‍ර දේශනාවක් සීහ සූත්‍රය කියලා. අන්ගේ සීහ සූත්‍රයේ සඳහන් කරනවා කේසර සිංහෙක් පිළිබඳව. කේසර සිංහයා කොහෙද ජීවත් වෙනවා කියලා සඳහන් කරන්නේ. රත්තරන් ගුහාවක එහෙම නැත්නම් පලිඟු ගුහාවක, රිදී ගුහාවක, මනෝසීල ගුහාවක. මේ ගුහා හතරෙන් එකක තමයි මේ කේසර සිංහයා ජීවත් වෙන්නේ. හිමාල වනාන්තරයේ තමයි මේ සිංහයෝ ජීවත් වෙන්නේ. හිමාල ප්‍රදේශයේ. එහෙනම් එහෙම සිංහයෝ ගැන අපි දැකලා අපි දැකලා නැහැ. දැන් සමහර කෙනෙකුට එතකොට ප්‍රශ්නයක් ඇති වෙන්නත් පුළුවන් මේ රත්තරන් ගුහා තියෙන්නේ කොහෙද කියලා. රත්තරන් ගුහා, රිදී ගුහා, මනෝසීල ගුහා පලිඟු ගුහා මේ කාරණා ඇත්තද මේ කියන දේවල්? එහෙම නැත්නම් මේ නිකන් අතිශෝක්තියක්ද කතා කරන්නේ? ආන් එහෙම සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන්නේ අපි ඒ කාරණාව හරියට දන්නේ දන්නේ නැති හින්දා. මේ ධර්ම රත්නය පිළිබඳව හරියට දන්නේ නැති නිසා මේ ලෝකය ගැන හරියට දන්නේ නැති නිසා. මේ හිමාලය ආශ්‍රයේ මේ වාගේ ගුහා තියෙනවා කියලා ධර්මයේම සඳහන් කරනවා. මොකද හිමාලය අපිට පේන්නේ ඒ නිසා හිමාලයේ කොහොමද කියන කාරණාව අපි දන්නේ නැහැ. අපිට අදත් අර තියෙන්නේ හිමාලය කියලා පෙන්වන්න පුළුවන් ප්‍රදේශයක් තියෙනවා. නමුත් අපිට නොපෙනෙන ප්‍රදේශයක් තියෙනවා. එතකොට ඒ ප්‍රදේශේ කාටද පේන්නේ? භාග්‍යතුන් වහන්සේට හරියටම කීකරු වෙලා මේ ධර්ම මාර්ගයේ යමෙක් ගමන් කරන්න උත්සාහ කළා නම් ආන් ඒ ඇයට ධානා විඥා ලැබෙනවා. ආන් එහෙම ධානයක් ලබාගත් කෙනෙකුට පුළුවන් අපිට නොපෙනෙන හිමාලයේ දිහා බලන්න. ධානලාභීන්ට පේනවා. අභිඥාලාභීන්ට පේනවා. හැබැයි අපිට පේන්නේ නැහැ. ආන් ඒ හිමාල මුදුනේ තමයි ඔය අනවතප්තවිල, චද්දන්ත පොකුණ, කුණාල පොකුණ. එතකොට මේ ජම්බුදීපය කියන නම ලැබිච්ච ඒ විශාල ජම්බුගහ ඒ දේවල් පිහිටලා තියෙන්නේ ඔය කතා කරන හිමාලයේ මුදුනේ. ගංගා යමුනා අචිරවතී සරබූ මහී කියන මේ මහා පූජනීය ගංගා පහ ගලන්නේ අපිට නොපෙනෙන හිමාලයේ ඉඳලා. එහෙ ඉඳලා ගලාගෙන ඇවිල්ලා තමයි මේ ගලාගෙන යන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මහා සමය සූත්‍රය දේශනා කරපු වෙලාව මහා සමය සූත්‍ර අට කතාවේ සඳහන් කරනවා. රාජවංශයෙන් පැවිදි වෙච්ච 500ක් භික්ෂුන් වහන්සේලා තමන් වහන්සේගේ 이르දීන් කුණාල පොකුණ ළඟට එක් කරගෙන ගිහිල්ලා කුණාල පොකුණ පෙන්නලා ඒ පිළිබඳව තොරතුරු සඳහන් කරලා කරුණු දක්වහම ඒ භික්ෂුන් වහන්සේලා එතරම් මාර්ගඵල ලැබුවා. තමන් වහන්සේගේ 이르දියෙන් අරගෙන ගියපු භික්ෂූන් වහන්සේලාට දැන් තම තමන්ගේ 이르දියෙන් එන්න පුළුවන්. ආන් ඒ හින්දා උන්වහන්සේලාට තව කැමැති තාක්කල් කුණාල පොකුණ බලන් ඉඩ ඇරලා භාග්‍යතුන් වහන්සේ මේ හිමාලයට වැඩම කළා. විශාල රත්තරම් පර්වතයක් උඩ 12 යොදුනක් උස සල් ගහක් යට භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා කියලා සඳහන් කරනවා. එහෙනම් එතකොට රත්තරම් පර්වතය එහෙනම් කළුගල් පර්වතවලත් කළුගල් ගුහා හැදිලා තිබුණා නම් රත්තරන් පර්වතවලත් රත්තරන් ගුහා තිබුණා. ආන් ඒ වාගේ ගුහා ආශ්‍රය කරගෙන තමයි මේ කේසර සිංහරාජයා ජීවත් වෙන්නේ. අපි දකින සිංහයා නම් මූණේ විතරක් ලෝම පිරීලා තියෙනවා. නමුත් පසුපස ප්‍රදේශයෙන් බලපුවාම සුනකෙක් වගේම පේනවා ඇඟ පුරාම ලෝම තියෙන බවක් දකින්නේ දකින්නේ නැහැ. නමුත් කේසර සිංහයා සම්පූර්ණයෙන්ම ලෝම වලින් වැහිච්ච කෙනෙක්. සුදු පාටයි, මිනේරි වර්ණයි. පිට උඩ ඉරි තුනක් තියෙනවා කියලා සඳහන් කරනවා අර ලේනෙකුගේ වාගේ. ඒ ඉරි තද රතු පාටයි. ඒ නිසා සඳහන් කරනවා ලාක්ෂා වර්ණයි කියලා. ඒ ඉරි රතු පාටයි මෙයාගේ නහය මුල, තොල්පෙති, මේ මුඛය ආවට ප්‍රදේශයත් තද රතු පාටයි. ඇඟිලි පුඩුත් තද රතු පාටයි. පිටේ දෙපැත්තෙන් තියෙන ඉරි දෙක පිටුපස ගාත්‍රා දෙකේ ඉඳලා දනහිස ගාවට ඇවිල්ලා රවුමක් කැරකිලා නතර වෙලා තියෙනවා ධනේශෙන් පල්ලහැට යන්නේ යන්නේ නැහැ. පිට මැද්දේ තියෙන ඉර ස්මුදුන දිහා ඉඳලා ඇවිල්ලා වලිගේ වලිගේට යනකම් ගිහිල්ලා නතර වෙලා තියෙනවා. රත්තරන් ගුහාවෙන් අවදි වෙලා එළියට ඇවිල්ලා ඇඟමැලි කඩලා තුන් වතාවක් කෑ ගහනවා කියලා සඳහන් කරනවා. ඉතින් සීහ සූත්‍රයේ මේ කාරණාව තව විශේෂයෙන් විස්තර කරනවා. ඒ කෑ ගහනකොට වටපිට බලලයි කෑ ගහන්නේ කියලා සඳහන් කරනවා. ඇයි ඒ වටපිට බලන්නේ? අන්‍ය සත්වයන්ට තියෙන අපරිමිත දයාව නිසා. එතකොට මේ මස් කන සිංහෙකුට කොහෙද සත්තු පිළිබඳව දයාවක්? මෙයත් කන්නේ මස් තමයි. සත්තු තමයි ගොදුරු කරගන්නේ. නමුත් ධර්මයේ සඳහන් කරනවා මහඝන කැලෑවේ කඳු උඩ පර්වතවල ඊතා සියුම් තැන්වල මේ කුළු හරක් මූව ගෝන්නු එළුව ඇත්තු වාගේ සත්තු කෑම හොයාගෙන ගිහිල්ලා ඉන්නවා. මේ සිංහයා කෑ ගහනකොට කොච්චර බය වෙනවද සත්තු එහෙම වුණොත් මේ කඳු මුදුන් වල ඉන්න සත්තු බය වෙලා කන්දෙන් පල්ලෙහාට ඇද වැටෙනවා එහෙම වුණොත් දාස් ගණන් සත්තු මැරෙනවා ඒ නිසා මේ සිංහයාට අදහසක් පහළ වෙනවලු මට අද ගොදුරක් වෙනුවෙන් එක සතෙක් ගොදුරු වෙන බව ඇත්ත නමුත් මං වෙනුවෙන් දාස් ගණන් මැරෙන එක අපරාධයි ඒ හින්දා වටපිට බල්ලා සත්තු කඳු මුදුන් වල ඉන්නවා දැක්කොත් කෑ ගහන්නේ නැහැ කියලා සඳහන් කරනවා මොකද එයාගේ නාදයට කොච්චර සත්තු බය වෙනවද කියන කාරණාව සීහ සූත්‍රයේ වෙනම සඳහන් කරලා තියෙනවා. වරපට වලින් ගැට ගහලා ඉන්න ඈත ගම් දනව් වල ඉන්න රජ්ජුරුවන්ගේ ඇත්තු මේ සිංහයාගේ හඬ ඇහුනහම වරපට කඩාගෙන මල මූත්‍රා පිට කරගෙන දුවනවා කියලා සඳහන් කරන්නේ. එහෙනම් වනාන්තරයේ ඉන්න සත්තු කොයිතරම් බය වුණාද කියන කාරණාව ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. තුම්පාරක් කෑ ගහලා ගුහාවෙන් එළියට පැනලා යදුන් තුනක් දුවනවා කියලා සඳහන් කරනවා. සාමාන්‍යයෙන් අපි අද යදුනක් කියලා කතා කරන්නේ හැතැක්ම 16ක්නේ. අපි මේ කාරණාව එතන ඉඳලම කතා කරමු. ඒ යදුනේ දුර ප්‍රමාණය පිළිබඳව පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් අපේ සම්මතයේ ඉඳලාම එනවා 16යි කියලා අපි එතන ඉඳලා කතා කළොත් යදුන් තුනක් කියලා කියන්නේ හැතැක්ම 48ක්. එහෙනම් තුන් පාරක් කෑ ගහලා ගුහාවෙන් එළියට පැනලා යදුන් තුනක් දුවනවා. යදුන් තුනක් දුවලා නතර වෙලා කන් දෙක උස්සගෙන ඉන්නවා. Taman ගුහාවේදී පිට කරපු තුන්වෙනි හඬ Tamanගේ කනට එනකන් කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ ශබ්දයට වඩා වේගෙන් දුවනවා කියන එකයි. ඒ විදිහට මේ සිංහයා ගැන කරුණු විශේෂයෙන් සීහ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒ සීහ සූත්‍රයේ මේ කරුණු සඳහන් කරලා භාග්‍යතුන් වහන්සේ ඊත් එක්ක ඒ සිංහයත් එක්ක ගලපනවා භාග්‍යතුන් වහන්සේම. එතකොට ඇයි මෙතන මේ භාග්‍යතුන් වහන්සේ ගෞරව පූර්වකව වඳිනකොට සිංහනාද නාදිනෝ කියලා කියන්නේ? ඒකේසර සිංහයාගේ නාදය අද අපි දකින සිංහෙකුගේ නාදේ වාගේ නෙමෙයි. ඇතකම 48ක් ඈතට ඇහෙනවා කියලා කියහම. එතකොට මේ ශාක්‍ය සිංහ රාජයාගේ හඬ කොච්චර ඇහෙනවද? මේ කේසර සිංහයාගේ හඬ ඇහෙන්නේ ඇතක්ම 48ක් නැත්නම් යදුන් 3යි. ඊළඟට ගලපනවා ශාක්‍ය සිංහ රාජයාගේ හඬ කොච්චර ඇහෙනවද? යටින් අවීචියේ ඉඳලා උඩින් බවාග්‍රය දක්වා ඇහෙනවා කියලා. ආන් එහෙම සිංහනාද කරාම මේ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල අවුරුදු කෝටි ගණන් කල්ප ගණන් ආයුෂ භුක්ති විඳින දෙවියෝ ඉන්නවා. යටත් පිරිසෙන් දාඩිය බින්දුවක්වත් ඇඟෙන් නිකුත් වෙන්නේ නැහැ. ඒ තරම්ම සැපසහිතයි. ආන් ඒ තරම්ම සැප විඳින දෙවියෝ කවදාවත් අනිත්‍ය ගැන හිතලා තිබුණේ තිබුණේ නැහැ. හැමදාම මේ සැපතියි කියලා ස්ථිරව හිටියා. නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ ලබලා චතුරාර්ය සත්‍ය ධර්මය කොටස් 16කට බෙදලා නැවත ඒ කොටස් 16 කොටස් 60000කට බෙදලා ධර්ම දේශනා කරාම අර දිව්‍ය විමානවල බ්‍රහ්ම විමානවල හිටපු දෙවියෝ බ්‍රහ්මියෝ වෙවුලන්න පටන් ගත්තා කියලා සඳහන් කරනවා. කේසර සිංහනාදයාගේ හඬින් කුඩා ප්‍රාණීන් වෙවුලුවා වගේ භාග්‍යතුන් වහන්සේගේ සිංහනාදයෙන් මේ දෙවියන් බ්‍රහ්මයන් පවා වෙව්ලුවා කියලා සඳහන් කරනවා. ඇයි මෙතෙක්කල් අපි හිටියේ රැවටිලා. මෙතෙක්කල් අපි හිටියේ මේ සැප ස්ථිරයි කියලා හිතාගෙන නෑ අපිත් ස්ථිර නෑ. අපිත් අනිත්‍යයි. දවසක අපිත් මැරෙනවා. මේ සැප හැමදාම පවතින්නේ එහෙමනම් සදාකාලික සුවයක් හොයාගෙන යන්න ගමන් ආරම්භ කරන්න ඕනේ. සතර පාය පිළිබඳව බීතියටපත් වෙලා වෙවුලලා සසරින් මිදෙන්න කටයුතු කළේ මේ මේ සිංහනාදය නිසා කියලා සඳහන් කරනවා ආන් ඒ නිසායි භාග්‍යතුන් වහන්සේට සිංහනාද නාදිනෝ කියලා සඳහන් කරන්නේ සිංහනාද කළා කියලා කියන්නේ එහෙනම් මේසේ මෙසේ නාදයක් එහෙම නෙවෙයි ඒ නිසා ඒ ගුණය කතා කරලා වඳින එකයි මේ කියන්නේ මේ තරම් ඔබ වහන්සේ ලෝක සත්වයා සුවපත් කරන්න සිංහනාද කළා එවන් වූ භාග්‍යතුන් වහන්සේට මම වන්දනා කරනවා කියලා කෙනෙකුට වන්දනා කරන්න වන්දනා කරන්න පුළුවන් සබ්බ සත්තුත්තමස්ස සියලුම සත්වයන්ට උතුම් සියලු සත්වයන්ටම උතුම් කියලා කියන්නේ දෙවියන්ට බ්‍රහ්මයන්ට මිනිසුන්ට හැමෝටම හැමෝටම උතුම් කිසිම කෙනෙක් නැහැ භාග්‍යතුන් වහන්සේට වඩා උතුම් කෙනෙක්. ආන් ඒ නිසා අපි කිව්වා දේවාති දේව කියලා. දෙවියන්ට දෙවියෙක් බ්‍රහ්මාති බ්‍රහ්ම බ්‍රහ්මයන්ටම බ්‍රහ්මෙක්. ආන් ඒ නිසා එහෙමයි සඳහන් කළේ ඒ නිසා. ධම්ම රාජස්ස ධර්මයට රජෙක් දැන් ඕන් තවත් කාරණාවකට හොඳ උත්තරයක් තියෙනවා මෙතන. අපි සාමාන්‍යයෙන් කාලයක් කතා කළා අපේ බුදුරජාණන් වහන්සේ විසින්ම තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය තමන් වහන්සේගේ ගුරුවරයා බවට පත් කරගත්තා කියලා. හැබැයි ඒක අපේ ජනප්‍රවාදයක් විතරයි. භාග්‍යතුන් වහන්සේ ධර්ම රත්නයේ ගුරුතන් හිතියලා ගුරුතන් හිතියලා නෑ. භාග්‍යතුන් වහන්සේ ධර්ම රත්නයේ ගරුතන්හි නම් තියලා තියෙනවා. එහෙනම් ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයා උනේ නෑ කියන කාරණාවට හොඳ උත්තරයක් තමයි මේ තියෙන්නේ ධම්ම රාජස්. භාග්‍යතුන් වහන්සේ ධර්මයට රජෙක්. එහෙම නැත්නම් ධර්මයේ භාග්‍යතුන් වහන්සේට රජෙක් වෙන්න එපයි. නෑ භාග්‍යතුන් වහන්සේ ධර්මයට රජෙක්. ධම්ම රාජස් ධම්මිස්සරස් ධර්මයට ඊශ්වරයෙක්. කවුද පින්නතර මේ ඊශ්වර කියලා කියන්නේ? Hindu ආගේ සංකල්පවල නම් දෙවියෙක් ඊශ්වර කියලා කියන්නේ. අපට නම් ඊශ්වර කියලා කියන්නේ සංකල්පයක්. අපිට ඊශ්වර කියලා දෙවියෙක් අපිට නෑ. අපිට ඒක සංකල්පයක්. නමුත් වෙනත් ආගම් වල ඊශ්වර කියන්නේ දෙවියෙක්. එතකොට මේ ඊශ්වර සංකල්පයත් ඊශ්වර දෙවියත් එක්ක ඒ අය කීවේ ලෝකය මැව්වේ ඊශ්වර කියලා. එහෙනම් මෙතන ඇයි භාග්‍යතුන් වහන්සේට ධම්මිස්සරස්ස කියලා කියන්නේ? මේ ධර්මයේ මැව්වේ භාග්‍යතුන් වහන්සේ. මේ ධර්මයේ ඉපැද්දෙව්වේ ඉපැද්දෙව්වේ භාග්‍යතුන් වහන්සේ. එහෙනම් දෙවනි වතාවටත් අර කලින් කියපු මතේ බිඳෙනවා. උන්වහන්සේ ධර්මයේ ඉපැද්දෙව්වා නම් කවදාවත් තාත්තා පුතා Tamanට ඉහළ තැන තියන්නේ තියන්නේ නෑ. ගුරුවරයා ශිෂ්‍යයා Tamanට ඉහළ තැන තියන්නේ එහෙනම් භාග්‍යතුන් වහන්සේ නිසාමයි ධර්ම රත්නේ ඉපදුනේ. ධම්මිස්සරස්ස. ධම්මාදිපතිනෝ ධර්මයට අධිපති වුණේ බුදුරජාණන් වහන්සේමයි. ධම්මාදිපතිනෝ කිව්වේ ඒකයි සම්මා සම්බුද්දස්ස. ධර්මයට රජෙක්, ධර්මයට ඊශ්වරයෙක්, ධර්මයට අධිපතියෙක් කවුද? සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යතුන් වහන්සේමයි. ඊළඟට සඳහන් කළා වචනං න එත්ත අත්තේවා ධම්මේවා පදේවා ව්‍යංජනේවා කංකාවා විමතිවා සබ්බේ සංදේව මනුස්සානං ඉමස්මින් ධම්මේ අස්සද්ධියං විනාශේති සද්දා සම්පදං uppādēti තේනේතං උච්චති එහෙමනම් කිසිම දෙවියෙක්, මිනිසෙක්, බ්‍රහ්මෙක් සැක කරන්න එපා. මේ මගේ වචන නෙමෙයි. මේ භාග්‍යතුන් වහන්සේගේ වචනෙමයි. කවුරුවත් විමතියක් ඇති කරගන්න එපා. මේ හැබෑ වූ බුද්ධ දේශනාව. මම උපද්දවපු දෙයක් නෙවෙයි. මම භාග්‍යතුන් වහන්සේ ළඟ අහලා දැනගත දෙයමයි. කවුද එහෙම සඳහන් කරන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේ. එහෙනම් ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ කාරණාව පැහැදිලි කරලා භාග්‍යතුන් වහන්සේට ගරු කරපු හැටි. ඊළඟට පින්නතුනේ තවත් වචනයක් තියෙනවා අපේ নমස්කාර පාඨයේත් මේ කරුණු ටික සඳහන් වෙනවා. එතන තියෙනවා අප්පටිහත ඥානචාරස්ස. ඥානය හසුරුවද්දී අල්ප මාත්‍ර පැටලීමක් භාග්‍යතුන් වහන්සේට නැහැ කියලා. අප්පටිහත ඥානචාරස්ස. නමෝ තස්ස භගවතු වරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස සියලු ධර්මයන්හි නොපැකිලෙන ඥාන හැසිරීම ඇති එතකොට ඇයි මේ අල්ප මාත්‍ර වූ පැටලීමක්වත් නැති කියලා සඳහන් කළේ. මෙතන සඳහන් කරනවා මහ වනයක් පිළිබඳව. ඒ කියන්නේ මහ ඝන කැලෑවක් පිළිබඳව. මහ ඝන කැලෑවක්. එහෙම කැලෑවක් ඇතුළට ගියහම අහස පේන්නේ අහස පේන්නේ නැහැ. විශාල වශයෙන් උස ගියපු ගස් තියෙනවා. ඊට පස්සේ හැදිලා උසට උසට යන දෙවනි පෙළ තියෙනවා. ඒ දෙවනි පෙළට පස්සේ හැදිලා ඉහළට යන තුන්වෙනි පෙළක් තියෙනවා. ඊළඟට පල්ලහැ මහ වැල් ගාල් පැටලිලා තියෙනවා. අඩියක් තියන්න තැනක් හොයාගන්නවත් බෑ. පැටලෙනවා. ඒ පල්ලෙහ වැල් ගාල් වැල් ගාල් ඒ තරම් පිළිලා. අඩිය තිය තියා යන්න නම් තියුණු පිහියක් අරගෙන වැල් ගාල් සුද්ධ කර කරාම මේ මහ ඝන කැලෑවේ යන්න ඕනේ. එහෙම නැත්නම් පැටලෙනවා. හරි අමාරුයි ඒ කැලෑවේ යන්නේක. සාමාන්‍ය කැලෑවකට යනකොට යටින් තනකොළ තියෙනවා. තනකොළ වල යන්නේක අර කැලෑවේ යනවට වඩා පහසුයි. හැබැයි ඉතින් තනකොළත් නැතුව නිකම්ම වැලි පොළවේ යන්න තිබ්බනම් ඊටත් වඩා ඊටත් වඩා පහසුයි. එතකොට සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේගේ ඥාණයට මේ ලෝකේ කිසිම තැනක එහෙම පැටලීමක් පැටලීමක් නැහැ. අපිටත් යනකොට අර වැල්වල පැටලෙන්නෙත් නැතුව තනකොළ ගොල්ලේ යනවනම් තවත් පහසුයි. හැබැයි සමහර ලාවට තනකොළ කියලා කිව්වට තනකොළ එක එක විදිහට තියෙනවා. සමහර තනකොළ තියෙනවා අගලක් දෙකක් උසයි. සමහර තනකොළ නම් බිමට මෙහෙම වෙලක් තියෙනවා. සමහර ඒවා අපේ ධන මට්ටමට විතර උසයි. සමහර ඒවා අපේ ඉන මට්ටමට විතර උසයි. ඒ වගේ මේ තනකොළ කියලා කිව්වට එක එක මට්ටම් වලින් තනකොළ තියෙනවා. එහෙම යන්න ගියොත් තනකොළ වලත් පැටලෙනවා. එහෙම නැතුව නිකම්ම වැලි පොලෝක යන්න තිබ්බොත් තවත් පහසුයි. එහෙම අපි නිදහසේ යනකොටත් සමහර වෙලාවට පාර හරහා ඇදලා තියෙන මේ මකුළු දැල්වල වාගේ අපි හිටි ගමන් පැටලෙන බව අපිට තේරෙනවා. සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේගේ ඥාණයට මේ ලෝක ධාතුවේ හතර දිබ්බාගේ කොහෙවත් ඒ මකුළු දැලක පැටලෙන තරම් පැටලීමක්වත් නැහැ. ඒක ලෝක ධාත්වී සිව් දිශාවට පැතිරිලා පැතිරිලා යනවා කියලා අපපටිහත ඥාන චාරස්ස කියලා සඳහන් කරන්නේ ඒකයි නොපැකිලෙන ඥාන හැසිරීම ඇත්තා වූ. එහෙනම් ඊළඟ ටික සඳහන් කරන්නේ දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස අපි සඳහන් කරපු කාරණා ටිකමයි. ඊළඟට සඳහන් කරනවා සබ්බඤුනෝ සබ්බඤුනෝ කියලා කියන්නේ විශේෂේස්ත්‍රේ සීමාවක් නැහැ කියන එකයි. බුදුරජාණන් වහන්සේගේ විශේෂේස්ත්‍රේ සීමාවක් නැහැ. අනන්ත සක්වලවල් පුරා එක පැතිරිලා යනවා. ඒ විශේෂ ශාස්ත්‍රය. සීමාවක් නැති අවබෝධ ඥානය. එවන් වූ මහත් වූ බලයක් ਸਰුවඥයි කියලා කියන්නේ ඒකයි. ඒ ਸਰුවඥතා ඥානයේ සීමාවක් නැහැ. දැන් සක්වලවල් ගැන සඳහන් කරනකොට බුදුරජාණන් වහන්සේගේ ආඥා ශේස්ත්‍රයේ සක්වලවල් කෝටි ලක්ෂයක්. ආඥා ශේස්ත්‍රයේ සක්වලවල් කෝටි ලක්ෂයයි. සක්වලවල් කෝටි ලක්ෂයක් කියලා කියහම ඉරවල් කෝටි ලක්ෂයක් පායනවා හඳවල් කෝටි ලක්ෂයක් පායනවා. ඊළඟට සඳහන් කරනවා මේ කෝටි ලක්ෂයක් සක්වලේ සියලු දෙනා මේකෙන් අයින් වෙලා යටින් අවීචියේ ඉඳලා උඩින් බවාග්‍රේ දක්වා අකනිටා බඹලෝ දක්වා මේ කෝටි ලක්ෂයක් මුළු සක්වලටම අබපුරවනවා. ඒ කියන්නේ ඉරවල් කෝටි ලක්ෂයකින් හඳවල් කෝටි ලක්ෂයකින් ආලෝකමත් වෙන මේ මුළු භූමියටම අබපුරවනවා අවීචියේ ඉඳලා අකනිටා බඹලෝ දක්වා. එහෙම නැත්නම් සක්වල කෙරවල දක්වා කියන්නේ ඒකයි. ඊට පස්සේ එක්කෙනෙක් කෝටි ලක්ෂයක් සක්වලේ එළියේ ඉඳලා මේ කෝටි ලක්ෂයක් සක්වලේ පුරවලා තියෙන අබෝ අරගෙන නැගෙනහිර පැත්තට යනවා. එයාට යනකොට එක සක්වලක් හම්බෙනවා. ඒකට දානවා එක අබෑටයක්. තව ඉස්සරහට යනකොට හම්බෙනවා තව සක්වලක්. ඒකට දානවා තව ඇටයක්. තවත් ඉස්සරහට යනකොට හම්බෙනවා තවත් සක්වලක්. දැන් මේ සක්වලවල් ළඟින් ළඟින් හම්බෙනවද? භාග්‍යතුන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රයේම සක්වලවල් කෝටි ලක්ෂයක්. හිතන්නකො මෙච්චර පරීක්ෂණ පවත්වන විද්‍යාඥයන්ට තවත් එක මනුස්ස ලෝකයක් හොයන්න පුළුවන් වුණාද කියලා. එහෙනම් මේ කෝටි ලක්ෂයක් සක්වලේ අපිට බැරි වුණා තවත් එක මනුස්ස ලෝකයක් හොයන්න. ඒ කියන්නේ අනික් සක්වල කොච්චර ඈතින් පිහිටලා ඇද්ද? එහෙනම් අර දෙවියා සක්වලෙන් සක්වලේට අබෑටේ අබෑටේ දානවා කියලා කියන්නේ මේ අර අපි අඩිය තියතියා යනවා වගේ හම්බෙනවද? ඒ තරම් ඈතින් හම්බෙන්නේ. එහෙම එහෙම දාගෙන ගියහම පින්නතුනි නැගෙනහිරට මේ කෝටි ලක්ෂයක් සක්වලම පුරවලා තිබිච්ච සියලුම අබ ඉවර වෙනවා කියලා සඳහන් කරනවා. නමුත් නැගෙනහිර පැත්තට තියෙන සක්වලවල් ගාන තව ඉවර ඉවර නැහැ. නැගෙනහිරට එච්චර සක්වලවල් හම්බ වෙනවා නම් ඉතුරු තුන් පැත්තටත් එක්ක කොච්චර සක්වලවල් ඇද්ද? ආන් ඒ සක්වලවල් ප්‍රමාණය අසීමාන්තිකයි. අබ ඉවර වෙනවා සක්වලවල් ඉවර නෑ නැගෙනහිරට තියෙන බව. එතකොට හිතන්නකෝ මේ සක්වලවල් වල මොන තරම්නම් ජීවීන් ජීවත් වෙනවද කියලා. ਸਰුවඥතා ඥානය කියලා කියන්නේ ආන් ඒ සක්වලවල් වල ඉන්න අනන්ත සක්වලවල් වල අනන්ත ජීවීන් එක එක්කෙනා මේ වෙලාවේ හිතන්නේ මොනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවොත් ඒ සීමාවක් නැති සත්ත්ව සමුදාය ගැන කියනවා අහවල් අහවල් සක්වලේ ඉන්න අහවල් අහවල් සතා මෙන්න මේ නිමේෂයේ මේ වාගේ සිතුවිල්ලක් හිතනවා කියලා. ආන් එහෙම කියන්න පුළුවන් මහ පුදුම හැකියාවකටයි මේ සබ්බඤ්ඤූ හෙවත් සරුවඥ කියලා කියන්නේ. සඳහන් කරනවා ඒ සත්වයින්ගේ සිතුවිලි ප්‍රකාශ කරන්න තියෙන ඒ හැකියාව සරුවඥතා ඥානයේ අල්ප මාත්‍රයක් විතරයි දූවිල්ලක් බඳු ප්‍රමාණයක් මුළු ਸਰුවඥතා ඥානයේම සීමාව නෙමෙයි ඒක කියලා. ආන් එහෙමනම් අපිට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන මේ උත්තර රතනය නිවන් දකින්න තුරු කවුද කියලා අඳුනන්න වෙන්නේ අඳුනන්න බෑ. ශ්‍රද්ධා මාත්‍රයෙන් සරණ යන්න විතරයි පුළුවන්කම තියෙන්නේ. ආන් මේ ශ්‍රේෂ්ඨ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වෙන්න තමයි මේ ධර්ම ශ්‍රවණය කරමින් කරුණ හොයමින් අපි වීරිය වඩන්න ලෑස්ති වෙන්නේ. මේ සම්බන්ධයෙන් අපිට සාකච්ඡා කරන්න තව බොහෝ කරුණු තියෙනවා. නමුත් මේ ආරම්භක අවස්ථාවේ මේ කාරණාවත් එක්ක අපි මේ ධර්ම ශ්‍රවණය කිරීම පිළිබඳව කරුණු සාකච්ඡා කරලා ඉතුරු ටික පටන් ගන්නයි මේ සූදානම් වෙන්නේ. බණ ඇහිීමේ ප්‍රයෝජන මොනවද කියලා මනාව දැනගෙනම. ඊළඟට පින්නතින් මම කල්පනා කළා මේ කාරණාව පැහැදිලි කරනවත් එක්ක අපේ ශාසනයේ මේ වන්දනාව කියන එක මොකක්ද කියන එකත් පැහැදිලි කරන්න. අපි මේක මුල ඉඳලා යන වැඩසටහනක් හැටියට පටන් ගමු කියලා කිව්වේ. ඒ වන්දනාව ගැන කරුණු පිටකේ මෙහෙම දක්වලා තියෙනවා. පරිවාර පාළියේ මේ කාරණාව සඳහන් කරනවා. නවකතරේන බන්තේ බික්කුණා උද්දතරස්ස බික්කුණෝ පාදේ වන්දන්තේන කති ධම්මේ අජ්ජත්තං උපට්ඨාපේත්වා පාදා නවකතරේන බන්ති නවක භික්ෂූන් වහන්සේ නමක් උද්දතරස්ස භික්ඛුනෝපාදී වයසින් බාල භික්ෂූන් වහන්සේ නමක් වයසින් වැඩිමල් භික්ෂූන් වහන්සේ නමකට වඳිනකොට කොහොමද වඳින්නේ කියලා කියන්නේ. ඒකෙන් ශාසනය කතා කරන නිසා මේ භික්ෂූන් වහන්සේ ගැන කතා කරනවා. නමුත් මේ කතා කරන්නේ සිව්වණක් පිරිසම වඳින්න ඕන හැටි ගැනයි මේ කතා කරන්නේ. වඳිද්දී කොපමණ ධර්මයන් තමා තුළ උපදවාගෙන පාදං වන්දිතබ්බාති පාදා වන්දිතබ්බාති කොහොම වැඳ යුතුද කොපමණ ධර්මයන් උපදවා ගත යුතුද ඒ වඳිනකොට නවකතරේනුපාලි මේක සඳහන් කරන්නේ උපාලි මහරහතන් වහන්සේටයි භාග්‍යතුන් වහන්සේ මේක දේශනා කරන්නේ නවකතරේනුපාලි කියලා කියන්නේ උපාලි නවකයා විසින් බික්කුණා වුද්ධතරස්ස බික්කුණෝ නවකතර භික්ෂුව විසින් වැඩිමහලු භික්ෂුවට වඳිනකොට පාදේ වන්දන්තේන පංච ධම්මේ අජ්ජත්තං උපට්ඨාපේත්වා පාදා වන්දිතබ්බා වැඩිමහලු භික්ෂුවගේ පාද වඳිද්දී ධර්මතා පහක් තමා තුළ උපදවාගෙන ඒ පාද වැඳිය යුතුයි කියලා සඳහන් කරනවා ධර්මතා පහක් උපදවා ගන්න ඕනේ කතමේ පංච මොනවද ඒ පහ නවකතරීනුපාලි උපාලී නවකතර භික්ෂුව විසින් වොඩතරස්ස බික්කිනෝ වැඩිමහලු භික්ෂුන් වහන්සේගේ පාදයන් වඳිද්දී ඒකංශ උත්තරා සංගම් සිවුර ඒකාංශ කරගන්න ඕනේ. සිවුර ඒකාංශ කරනවා කියලා කියන්නේ දැන් මෙහෙම පොරෝලා ඉන්න එකට කියන්නේ උභයාංශ කරනවා කියලා. ඒකාංශ කරනවා කියලා කියන්නේ එක උරපත්ත විවෘත කරන්න ඕනේ. වඳිනකොට එහෙමයි. බුදුරජාණන් වහන්සේ ගාවට වඩිනකොට කවදාවත් උභයාංශ කරගෙන යන්න එපා කියලා කියන්නේ. ඒකාංශ කරලම යන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ ගාවට යනකොට නම් තව කරුණු බොහොමයක් සඳහන් කරනවා යටත් පිරිසෙන් භික්ෂූන් වහන්සේ නමකටවත් සිවුරවත් හිස මත දාගෙන යන්න තහනම් කියලායි කියන්නේ. ඒකනේ අපි ওই හිස්වැසුම් ගලවන්න කියන කාරණාව අතීතයේ ඉඳලා අපිට ඇවිල්ලා තියෙන්නේ. භික්ෂූන් වහන්සේ නමකටවත් බෑ භාග්‍යතුන් වහන්සේ ළඟට යනකොට සිවුරෙන්වත් හිස වහගෙන යන්න. එතකොට අපි අද චෛත්‍යවල ප්‍රදක්ෂිනා කරනකොට සමහරලාට වහගෙන ප්‍රදක්ෂිනා කරනවා. ඒ කාරණාවල් කොයිතරම් දුරට ධර්මයට ගෝචරද කියන කාරණාවල් ආපහු ආපහු හිතන්න වෙනවා. ඒක සමහරලාට චෛත්‍යවල ප්‍රදක්ෂිනා කරනකොට සමහර අය කුඩ ඉහළ ගෙනත් යනවා. සමහර අය නම් පාවහම් පළඳලාම යනවා. සමහර අය පාවහම් පළඳින්න බැන්නේ සමහර මේස් වාගේ දේවල් පළඳගෙනත් යනවා. නමුත් ඒව ධර්මයේ අනුමත කරලා අනුමත කරලා නැහැ. කරුණ නොදන්න නිසා යනවා. බිම්බිසාර මහරජුරුවන්ගේ යටිපතුල් පැලුවේ ඇයි කියලා අහපු වෙලාවේ සඳහන් කළේ චෛත්‍ය මළුවක පාවහන් දාගෙන ඇවිදපු පාපය කියලා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ළඟ අපිට අවුව කියන එක ඉවසන්න බැරි කමක් තියෙනවා නම් අපි කොහොමද මේ සසර දුක කියන එක ඉවසන්නේ? ඒ අවුව සුළු මොහොතකට ඉවසන්න බැරි නම් කොහොමද මේ සංසාරය කොහොමද සංසාරේ කෙලවල කරන්න වීරිය වඩන්නේ? එහෙනම් භාග්‍යතුන් වහන්සේ ළඟ කුඩ ඉහළගෙන බොමලුවේ චෛත්‍ය මළුවේ විහාර මළුවේවත් යන්න යන්න බෑ. එහෙනම් ඒ කරුණු ගොඩක් මේකත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. එතකොට මෙතන සඳහන් කරනවා සිවුර ඒකාංශ කරන්න ඕනේ. උත්තරාසංගම් කරිත්වා අංජලින් පග්ගහිත්වා ඇඟිලි එකතු කරලා වඳින්න ඕනේ. ඇඟිලි දසඇඟිලි එකතු කරන්න ඕනේ. ඒ දසඇඟිලි එකතු කරනකොට සඳහන් කරනවා විශේෂයෙන් සමහර වෙලාවට මේ අත්ලවල් දෙක තද කරලා අපි ඇඟිලි එකතු කරනවා වෙන්න පුළුවන්. අත්ල තද කරගන්නවා. එතකොට ඇතුලේ මොකවත් හිස් බවක් හිස් බවක් නැහැ. ඒක වැරදි කියලා සඳහන් කරනවා. එහෙමනම් ඇඟිලි එකතු වෙලා තියෙන්න ඕනේ අත් දෙක එකතු වෙච්ච මැද හිස් බවක් තියෙන්න ඕනේ. හරියට නිකන් නෙළුම් පොහට්ටුවක් එකතු වුණා වගේ ඇතුලේ හිස් බවක් මිසක් මේ අත්ල තද කරගෙන වඳිනවා කියන එක අගේ කරන්නේ අගේ කරන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා උබෝහි පාණිතලේහි පාදානි පරිසම්බාහන්තේන උබෝහි පාදතලේන එහෙම වැඳගෙන පාත් වෙලා තමන්ගේ අත්ලවල් දෙක වන්දනාව ලබන කෙනාගේ පිටිපතුල මත හොඳට තියන්න ඕනේ හොඳට තියන්න ඕනේ ඇඟිලි වලින් ස්පර්ශ කරනව නෙමෙයි හොඳට අත්ල තියන්න ඕනේ. තියලා පාදය අල්ලලා සම්බාහනය කරන්න ඕනේ. ඒ කාරණාව තමයි මෙතන සඳහන් කළේ පාණි තලයේහි පාදානි පරිසම්බාහන්තේන හොඳට සම්බාහනය කරන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා සම්බාහනය කරමින් පේමංච ගාරවංච උපට්ඨා පේත්වා පාදා වන්දිතබ්බා. ප්‍රේමය ගෞරවය උපදවාගේ පාදයන් වන්දනා කරන්න ඕනේ. හොඳට පාද සම්බාහනය කර කර ප්‍රේමයයි ගෞරවයයි උපදවාගෙන වන්දනා කරන්න ඕනේ. ඒක තමයි නවකතරේනු පාලි බික්කුණා උඩතරස්ස බික්කුණෝ පාදං වන්දಂತಿ. ඊළඟට සඳහන් කරනවා ඉමේ පංච ධම්මේ අජ්ජත්තං උපට්ඨාපේत्वा පාදා වන්දිතබ්බාති. මේක තමයි පාද වඳිනකොට ඇති කරගත යුතු ධර්මතා පහ කියලා සඳහන් කරනවා. මොනවද මේ ධර්මතා පහ? එතකොට සිවුර ඒකාංශ කරන්න ඕනේ. එතකොට ගිහි කෙනෙක් වන්දනා කරනවා නම් ඒත් එක උරයක් විවෘත කරන්න ඕනේ. නමුත් ගිහි අයට ඒක කරන්න කරන්න බෑ. අද අයට අතීතේ නම් අපි සමහර විට දැකලා තියෙනවා ගිහි අය අර උපාසකවරු වාගේ බ්‍රාහ්මණවරු වාගේ පැවිදි අය වාගේ එක උරයක් ඇරලා සුදු පාට උරප්පලාවක් පැලඳලා තියෙනවා. අතීතේ කොහොමත් මේ ගිහි බෞද්ධ අය උරප්පලාවක් පැලඳලා තියෙනවා. ගිහිනා ඕදාත වසනා. ගිහියගේ සුදුසුම ඇඳුම මේ උපාසකයාගේ සුදු ඇඳුම කියලා ඊයේ සඳහන් කරලා තියෙනවා. ඒ උපාසක කියලා කියන්නේ දැන් අපි අද කතා කරන්නේ පන්සල් ගිහිල්ලා පොයට සිල් ගන්න අය ගැන විතරයි. නමුත් මේ සිව්වනක් පිරිසේ උපාසක කියලා කියන්නේ අපි ඔක්කොටම. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. එහෙනම් එදා බෞද්ධයෝ වැඩිපුරම ඇදලා ඉඳලා තියෙන්නේ සුදු. ගිහිනා ඕදාත වසනා කියලා සඳහන් කළේ නිසා. එහෙනම් දෙගොල්ලම උරය විවෘත කරනවා නම් හොඳයි. නමුත් ඉතින් ගිහි අයට ඒක ප්‍රශ්නයක්. නමුත් භික්ෂුන් වහන්සේලාට ඒ උරය විවෘත කරන්න ඕනේ. මේක භික්ෂූන් වහන්සේලාගේ මට්ටමින් කියන්නේ. නමුත් ඒ ඔබටත් එක්කමයි කියලා තියෙන්නේ. එහෙනම් සිවුර ඒකාංශ කරගන්න ඕනේ. අත්ල දෙක එකතු කරන්න ඕනේ. මෙහෙම දසඟිලි එකතු කරගන්න ඕනේ. ඒක දෙවෙනි අංගය. මේ තමයි ආකාර පහක් මුදුන්පත් කරලා වඳින හැටි. තුන්වෙනි එක අත්ල දෙකෙන් පාද පරිසම්බාහනය කරන්න ඕනේ. අත්ල දෙක එකතු කරලා වැඳගෙන නැමිලා තමන්ගේ අත් දෙක පාද දෙක උඩ තියලා හොඳට පිරිමදින්න ඕනේ. පරිසම්බාහනය කරනවා. පරිසම්බාහනය කරන්න ඕනේ. හතර ප්‍රේමය උපදවා ගන්න ඕනේ. ඒ කියන්නේ දයාව, මෛත්‍රිය මුදුන්පත් කරගන්න ඕනේ. මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් වඳින්න ඕනේ. එහෙම ප්‍රේමයක් ගැනයි මේ කතා කරන්නේ. ඊළඟට ගෞරවයෙන් යුක්තව ගෞරවය උපදවාගෙන වඳින්න ඕනේ. මේ තමයි ශාසනය උගන්වන නියම පස් ආකාරයකින් කරන වන්දනාව නියම පසඟ පිහිටුවීම කියන්නේ මේන් මේකටයි. ඊළඟට ව්‍යවහාරයේ තියෙනවා පසඟ පිහිටවීම. මේ තමයි ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙන පසඟ පිහිටවීම. එතකොට ව්‍යවහාරයේ තියෙනවා පසඟ පිහිටවීම. අත් දෙක එකතු කරන්න ඕනේ. එහෙම වැඳපු ආකාර පහකුත් තව වෙනම තියෙනවා. සමහර අය අත් දෙක එකතු කරගෙන හිටගෙන වැඳලා තියෙනවා. ඒක තවත් එක වන්දනාවක්. අත් දෙක එකතු කරගෙන හිටගෙන වඳිනවා. සමහර අය බාගෙට නැමිලා වඳිනවා. ඒවා ඔක්කොම හිටගෙන වැඳීම ගණයට තමයි වැටෙන්නේ. දෙවෙනි කාරණාව දකුණු දන හිස බිම තියලා වම් දන හිස එතකොට බිම හිටලා නැහැ. වම් අතේ වැලමිට වම් දන මඩල උඩ තියලා දෝත එකතු කරලා නළල මත තියලා වන්දනා කරලා තියෙනවා. අර මහා බ්‍රහ්මයා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරපු හැටියට. එක දකුණු දන මඩල බිම තියලා අනිත් දන මඩල උඩ වම් අත තියලා දෝත එකතු කරලා නළල මත තියාගෙන වැඳලා තියෙනවා. ඒ කියන්නේ හිස පාත් කරලා තියෙනවා එතකොට. ඒක තව එක ක්‍රමයක්. ඊළඟට දෙදණම බිම තියලා වැඳලා තියෙනවා. ධනිස් දෙකම බිම තියාගෙන දෝත එකතු කරගෙන වැඳලා තියෙනවා. ඊළඟට පස්වෙනි කාරණාවේ සඳහන් කරනවා දණ්ඩ නමස්කාරය. ඒක ශාසනයේ තියෙන තවත් නමස්කාර ක්‍රමයක්. සුමේද තාපසතුමා දීපංකර භාග්‍යතුන් වහන්සේට වන්දනා කරපු හැටි. එතකොට අර දෙදණම බිම තියලා වඳින වෙලාවට දෙදණ දෙවැළමිට නලල මේ ස්ථානයන් පහ බිම තියලා වැඳලා තියෙනවා. ඒකත් පසඟ පිහිටීමක් හැටියට ව්‍යවහාරයේ කතා කරලා තියෙනවා. මේ තමයි ශාසනයේ නියමම වන්දනාව කියලා කියන්නේ. මේකට උදාහරණත් පිටකෙන් බොහෝම සඳහන් කරන්න පුළුවන්. මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේ පිරිනිවන් පාන්න අවසරය ඉල්ලන්න ගියපු වෙලාවේ භාග්‍යතුන් වහන්සේට වැඳපු හැටි. කොසල් මහරජුරු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා වැඳපු හැටි. විශේෂයෙන් ධම්මචේතිය සූත්‍රයේ සඳහන් කරනවා කොසල් රජුරුව භාග්‍යතුන් වහන්සේ ඉන්න තැනට ගිහිල්ලා දන ගහගෙන නලල බිම තියාගෙන තමන්ගේ අත්ල දෙක භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල මත තියලා විලුඹ පැත්තේ ඉඳලා හාත්පස පොඩි කරමින් පොඩි කරමින් සම්බාහනය කර කර සම්බාහනය කර කර වඳිනවා විතරක් නෙමෙයි තමන් කවුද කියලාත් කියනවා. බුදුරජාන් වහන්සේ අඳුරන්නේ නැතුවද මේ කොසල් රජුරු කියලා. අඳුරනවා. නමුත් පාද සම්බාහනය කර කර ප්‍රේමයත් ගෞරවයත් මුදුන්පත් කරගෙනම අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් වැඳ වැඳා ස්වාමීනි මම කොසල් රජු වෙමි ස්වාමීනි මම කුසල් රජු වෙමි ස්වාමීනි මම කුසල් රජු වෙමි කියලා කී කියා වඳිනවා. ඒ එහෙම වැඳලා තියෙන තව අවස්ථාවක්. එක වස් කාලයක් නිමා වෙලා මහා පවාරණයේ දවසේ භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් පවාරණයට එකතු වෙලා භාග්‍යතුන් වහන්සේත් පවාරණය කරන තැනට වැඩලා දෙවියොත් ඇවිල්ලා මේ පවාරණයට බලන්න මහා සෙල්ලතුන් එකතු වෙලා ඉන්න තැන. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට වන්දනා කළා. වන්දනා කරලා ටිකක් වටපිට බැලුවා. වටපිට බල්ලා සක්‍ර දෙවියන්දරයන් වහන්සේ සඳහන් කරනවා මහා කච්චායන මහ තෙරුණුත් මෙතන හිටියනම් තන හරි සම්පූර්ණයි කියලා. ආන් එහෙම කියලා ඉවර වෙනවත් එක්කම කච්චායන මහරහතන් වහන්සේ Tamanට වෙන් වෙලා තිබිච්ච ආසනයේ මත පෙනී හිටියා. ඒ වෙලාවේ සක්‍ර දෙවියන්දරයන්ට ඇති වුණේ පුදුම පුදුම සතුටක්. සක් දෙවිඳු ගියා මහා කච්චායන මහරහතන් වහන්සේ ළඟට. ගිහිල්ලා දන ගහගුවා. දන ගහලා නල්ල බිම තිබ්බා. මහා කච්චායන මහරහතන් වහන්සේගේ පාද දෙකේ ගොප්පැටේ ගාවින් හොඳට අල්ලගත්තා. ගොප්පැටේ ගාවින් කියලා කියන්නේ අපි වලලු කර කියලා කියන්නේ. ඔතනින් පාද දෙකේ හොඳට අල්ලගත්තා. අල්ලගෙන එතන ඉඳලා විලුඹ පැත්තේ ඉඳලා උන්වහන්සේගේ පාද සම්වාහනය කර කර සම්වාහනය කර කර වඳිනවා. ගෞරවයේ ප්‍රේමයේ ප්‍රදර්ශනය කර කර. ඒක දිහා බලාගෙන හිටපු පොතජන භික්ෂුන් වහන්සේලාට ටිකක් කේන්ති ගියා වාගේ වුණා. ඇයි සක්දෙවිඳි වෙලත් මේ තරම් විශේෂයක් කරන්නේ? ඇයි මෙතන ඉන්න අනික් අය උතුම් සිල්වත් ගුණවත් අය නෙමෙයිද? ඇයි බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නවා? ඇයි භාග්‍යතුන් වහන්සේත් වැඩ ඉන්න තැන මහා කච්චායන ස්වාමින් වහන්සේම විශේෂද කියලා ප්‍රශ්නයක් නැගුවා. ආන් ඒකට අපේ භාග්‍යතුන් වහන්සේම උත්තරයක් දුන්නා. එක එක්කෙනාගේ ප්‍රසාදේ තියෙන එක එක විදිහට. අනික මහා කච්චායනට දෙවියොත් හරි කැමති, මිනිස්සුත් හරි කැමති. ආන් ඒකයි ඒක උන්වහන්සේගේ සංසාරේ සුවිශේෂී පිනක්. මහා කච්චායන මහරහතන් වහන්සේ රන් කඳක් වගේ බබලෙනවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ ඒක තරුණයෙකුට උන්වහන්සේගේ උඩුකය දැකලා රාගසිතක් පහළ වෙලා පුරුෂ නිමිති අතුරුදහන් වෙලා ස්ත්‍රීලිංග පවා පහළ වුණා. එහෙනම් කාන්තාවට කෙසේද පුරුෂයෙකුටත් පුරුෂයෙක් දැකලා රාගසිත පහළ වෙන්න තරම් ඒ තරම්ම ලස්සන රූපයක් මහා කච්චායන මහරහතන් වහන්සේට තිබුණ කියලා සඳහන් කරනවා. මේ මේ වන්දනාවල් කරපු තැන් වලින් මේ ශාසනයේ උගන්වපු උතුම් වන්දනා ක්‍රමය එදා දිගටම පැවතිලා තියෙන බව ඒ කරුණ වලින් පැහැදිලි වෙනවා. එහෙනම් මේ වන්දනාව පිළිබඳව කරුණු ටිකක් අපි සිහිපත් කරන් තියෙන්නේ. බික්කුණෝ පාදේ වන්දන්තේන ඉමේ පංච ධම්මේ අජ්ජත්තං උපට්ඨාපේत्वा ආදං වන්දිතබ්බාති මේ කාරණාව පින්නතුනේ පරිවාර පාළියේ තමයි මේ වඳින හැටි සිහිපත් කරලා තියෙන්නේ. එhmenan මේ කාරණාව අපි ඒ විදිහට සිහිපත් කරමින් මේ ධර්ම සාකච්ඡාවේ තව ටිකක් ඉස්සරහට ගමන් කරන්න කල්පනා කරමු. එහෙනම් මම කල්පනා කළා මේ කාරණා ටික මේ විදිහට සඳහන් කරලා බණ අහන එක කොහොම කරන්න ඕනේද? බණ අහන එකේ වටිනාකම මොකක්ද? හරියටම බණ ඇහුවාම අපිට ලැබෙන ලාභය මොකක්ද කියන කාරණාව හොඳට දැනගත්තොත් මිනිස්සු මීට වඩා ශ්‍රද්ධාවෙන් බණ අහයි. මොකද ලොකු ලාභයක් ලැබෙනවා. අද විශ්වාසයක් නැතුව හුඟක් දෙන ඇවිල්ලා ඉඳගෙන ඉන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම බණ ඇහුවොත් ඒකෙන් අපිට මහ පුදුම ලාභයක් ලැබෙනවා. ආන්ගේ කාරණාව අපි ඊළඟට සාකච්ඡා කරමු. පින්නතුනි මේ බණ අහන හැටි බුදුරජාණන් වහන්සේ හරියටම දේශනා කරපු සූත්‍රයක් තමයි අනීවරණ සූත්‍රය. සංයුත්ත නිකායේ තියෙන අනීවරණ සූත්‍රය. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු තව සූත්‍ර දේශනාවක් තියෙනවා සෝතානුදත සූත්‍රය. සෝතානුදත සූත්‍රයේ දේශනා කළේ බ්‍රාහ්මණ කුලයෙන් පැවිදි වෙලා. ඒගොල්ලෝ ත්‍රිවේදයේම හොඳට පරතරටම ඉගෙනගෙනයි ඉන්නේ. ඊට පස්සේ පැවිදි වුණාට පස්සේ ධර්මයත් හොඳට ඉගෙන ගත්තා. වේදයත් හොඳට දන්නවා, ධර්මයත් හොඳට දන්නවා. හැබැයි බණ අහන්නේ නැහැ. ඇයි දැන් අපි දන්නවනේ මේ ත්‍රිවේදයේ ප්‍රගුණ කරගත්තා කියලා කියන්නේ මහ පුදුම මහ පුදුම දක්ෂ ප්‍රගුණ කරපු පිරිසක්. දක්ෂයෝ පිරිසක්. දැන් ඒකත් ප්‍රගුණ කරගෙන ධර්මයත් ප්‍රගුණ කරලා. දැන් ඉතින් අපි හොඳටම දන්නවා දැන් බණ අහන්න යන්නේ නැහැ. ආන් ඒ බණ අහන්න යන්නේ නැති බ්‍රාහ්මණ භික්ෂූන් වහන්සේලා 500 නමක් අරමුණු කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ සෝතානුදත සූත්‍රයේ දේශනා කොට වදාළේ බණ අහන්න ඕනේ. කොහොමද බණ අහන්න ඕනේ? එහෙම බණ ඇහුවහම ලැබෙන ප්‍රයෝජන මොනවද කියන කාරණාව සාකච්ඡා කරලා තියෙනවා. සමහර භික්ෂුන් වහන්සේලා ඉගෙන කියාගෙන පැවිදි වෙලා මේ දේවල් ඔක්කොම සම්පූර්ණ කරුවා වත් පිළිවෙත් කරන්නේ නැහැ. කිසිම වතක් පිළිවෙතක් කරන්නේ අපි හැමදේම දන්නවා කියලා වාගේ ඔහේ ඉන්නවා. ආන් එහෙම ඉන්න භික්ෂුන් වහන්සේලා පිළිබඳව කරුණු දක්වපු තව බොහොම අපූරු අසිරිමත් කාරණාවන්ගෙන් පිරිච්ච සූත්‍ර දේශනාවක් තියෙනවා මූලපරියාය සූත්‍රය කියලා. මහාන වෙලා පත්පිළිවෙත් කරන්නේ නැති කට්ටිය ගැන. දේශනා කරපු සූත්‍රයේ මූලපරියාය සූත්‍රය. මහාන වෙලා බණ අහන්නේ නැති අයට බණ අහන්න උනන්දු කරවන්න දේශනා කරපු සූත්‍රය සෝතානුදත සූත්‍ර දේශනාව. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තමයි සඳහන් වෙන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනාව ආරම්භ කරලා තියෙනවා සෝතානුදතානම් භික්කවේ ධම්මානම් වචසා ಪರಿචිතානම් මනසානුපෙක්කිතානම් දිට්ඨියා සුප්පටි විද්ධානම් චත්තාරෝ ආනිසංසා පාටිකංකා කතමේ චත්තාරෝ සෝතානු දතානම් භික්කවේ ධම්මානම් මහණෙනි හොඳට බණ අහන්න ඕනේ වචසා ಪರಿචිතානම් මනසානුපෙක්කිතානම් ditthiya suppati viddaනම් මේ මේ ආකාරයෙන් මුදුන්පත් කරවීමම ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ එහෙනම් සෝතානු දතානම් කියලා කියන්නේ ධර්මය ඉගෙන ගන්න පිළිවෙල ධර්මය අපි ඉගෙන ගන්නකොට ඒ ඉගෙන ගන්න පිළිවෙලක් තියෙනවා අන් ඒ පිළිවෙල ගැන එතන සඳහන් කරන්නේ සුතා මනාව අහන්න ඕනේ. සෝතානුදතාන. එතන සුතා කියලා කිව්වේ මනාව අහන්න ඕනේ. දතා අහපු ධර්මය හොඳට මතක තියාගන්න ඕනේ, ධාරණය කරගන්න ඕනේ. දැන් අපි මේ සුතා කියපු කාරණාව ටිකක් විස්තර කරගෙන හිටියොත් පිළිතුරු මෙතන හොඳට අහන්න ඕනේ ආන්ගේ හොඳට අහන්න ඕනේ හොඳට අහන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරලා තියෙන්නේ අනීවරණ සූත්‍රයේ. මෙතන සඳහන් කරනවා හොඳට අහන්න ඕනේ. අහන හැටි විස්තර කරලා තියෙනවා සංයුත නිකායේ අනීවරණ සූත්‍රයේ ටිකක් දිගට මේ කරුණු පැහැදිලි කරපු සූත්‍රයක්. එහෙනම් අනීවරණ සූත්‍රයේ සඳහන් වෙන විදිහටම ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වුණොත් ඒ දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාර්ගඵල ලැබෙනවා කියලා දේශනා කළා. අනීවරණ සූත්‍රයේ විදිහටම බණ අහනවා නම් දේශනාව ශ්‍රවණය කරන ගමන්ම මාර්ගඵල ලැබෙන බව සිහිපත් කරනවා. එතකොට අනිවරණ සූත්‍රයේ සඳහන් කරනවා අට්ටිකත්වා, මානසිකත්වා, සබ්බ චේතසෝ සමන්නා හරිත්වා, ඕහිත සෝතෝ ධම්මං සුනාති. බණ අහන හැටි. අට්ටිකත්වා. මොකද්ද මේ අට්ටිකත්වා කියලා කියන්නේ? මහත් වූ බලාපොරොත්තුවක් සහිතවම ධර්ම ශ්‍රවණය කළ යුතුයි. එහෙනම් මාර්ගයක් ඵලයක් ලබනවාමයි කියන සිතින් තමයි ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. එතකොට දැන් එහෙනම් අපි කල්පනා කරලා බලන්නකෝ මේ ඇවිල්ලා බණ අහන්න වාඩි වෙනකොට අපි පින්නතුන් කවුරුවත් හිතලා වාඩි වුණාද අද නම් මේ දේශනාව විවර වෙනකොට මම මාර්ගයක් ඵලයක් උදා කරගෙනමයි නැගිටින්නේ කියලා. ආන් එහෙම වාඩි වුනේ නැත්නම් තාම මහත් වූ බලාපොරොත්තුවක් හිතේ තියාගෙන වාඩි වෙලා වාඩි වෙලා නැහැ. නමුත් බණ අහන්න වාඩි වෙන්න කියන්නේ ආන් එහෙම හිතේ තියාගෙනමයි වාඩි වෙන්න කියන. අද දේශනාව විවර වෙනකොට මං කුමන හෝ මාර්ගයක් ඵලයක් ලබනවා කියලා හිතාගෙන වාඩි වෙන්න කිව්වා. අන් ඒකයි මහත් වූ බලාපොරොත්තුවක් සහිතවම ශ්‍රවණය කළ යුතුයි. ඊළඟට සඳහන් කරනවා ධර්මයෙන් ලැබිය යුතු නියම ඵලය ලබන්න නම් මනා වූ ධර්ම ගෞරවයක් තියෙන්න ඕන කියලා. වර්තමානයේ අපිට ප්‍රතිඵල ලැබෙනවා හුඟක් අඩු වෙන්නේ ඒ ධර්ම ගෞරවයේ අපි ළඟ අඩු හින්දා. මනා වූ ධර්ම ගෞරවයක් තියෙන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් අපේ ඒ ධර්ම ගෞරවය කියන එක හුඟක් හුඟක් අඩුයි. නමුත් සමහර රටවල් වලට ගියහම ධර්ම ගෞරවය බොහොම බොහොම ඉහළයි. බුරුමේ වගේ රටවල් වල පුදුම ගෞරවයක් තියෙන ධර්ම රත්නය සම්බන්ධයෙන්. බණ අහන්න වාඩි වුණාම කිසි කෙනෙක් දේශකයන්න් වහන්සේ දිහාට පාද දික් කරන්නේ නැහැ. ඒක විශේෂයෙන් ධර්ම රත්නයට කරන අගෞරවයක් කියලා සඳහන් කරන්නේ. ඒ ධර්මය දේශනා කරන මොහොත තුල දේශකයන් වහන්සේ ධර්ම රත්නය බවට පත් වෙනවා. දේශනා කරන වෙලාවේ ඒකට පාද දික් කළා කියලා කියන්නේ කෙලින්ම ධර්ම ගෞරවය. බුරුමේ වාගේ ඒ දේ වුණොත් නම් දැඩි ආందోලනාත්මක වෙනවා. ඒ නිසා එහෙම මිනිස්සුන්ට අපිට වඩා හොඳට ඉඳගන්න හොඳට ඉඳගන්න පුළුවන් හොඳ වීරියක් තියෙනවා. පැය 4 5 එක විදිහට වාඩි වෙලා වාඩි වෙලා ඉන්නවා පුරුදු කරලා තියෙන්නේ. එහෙනම් හොඳ ධර්ම ගෞරවයක් ඕනේ. අන් ඒ ධර්ම ගෞරවයේ සහිතව බණ අහන්නේ කොහොමද කියන කාරණාවත් අපිට ධර්මයෙන්ම පෙන්눔 කරලා තියෙනවා. සමහරලාට මේ ධර්ම ගෞරවය දෙපාර්ශ්වයේම අඩු වෙච්ච අවස්ථාවලුත් තියෙනවා. ගිහි පැවිදි දෙපාර්ශ්වයේම ධර්ම ගරුත්වය අඩු වෙලා. එහෙනම් මෙතන සඳහන් කරනවා මේ කාරණාව පැහැදිලි කරන තැනක පත්ලත්තියක හිඳිනා නොගිලනාට දහම් නොදසිය යුතුය. ඒ කියන්නේ උස අසුණක් මත වාඩි වෙලා ඉන්න නැත්නම් ආසනයක් මත වාඩි වෙලා ඉන්න ගිලන් නැති කෙනාට ධර්මයේ දේශනා කරන්න එපා කියලා තහනම් කරනවා. පුටුවක වාඩි වෙලා ඉන්නවා නම් ලෙඩක් නැතුව ඒ ඇයට ධර්ම දේශනා කරන්න එපා කියලාම තහනම් කරලම තියෙනවා ධර්මයේ. ඊළඟට සඳහන් කරනවා මේ හිස වසාගෙන පොරවාගෙන සිටින නොගිලනාට ධම් දේශනා නොකළ යුතුයි. ඔළුව වහගෙනයි ඉන්නේ. ගිලන් වෙලා නැහැ. එහෙම කෙනාට ධර්මයේ දේශනා කරන්න එපා කියනවා. එයාට හිස විවෘත කරගෙන ඉන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් එයා වහගත්තට කමක් නැහැ. නමුත් ගිලම් බවක් නැතුව වහගෙන ඉන්නවා නම් එයාට ධර්ම දේශනා කරන්න එපා කියලා තහනම් කරනවා. ඊළඟට බිම හිඳ අසුනක ඉන්න නොගිලනාට දහම් නොදෙසී සිටිය. බිම ඉඳ ගන්න නැතුව ආසනයක් උඩ ඉන්න කෙනාට දහම් දේශනා කරන්නත් එපා. දේශකයා පල්ලෙහ තැනක ඉඳගෙන උඩ ඉන්න ගිලංකමක් නැති කෙනාට දහම් දේශනා කරන්නත් එපා. දේශකයා පහළ ඉන්නවා, ශ්‍රාවකයා ඉහළ ඉන්නවා. එයාට ගිලම් බවක් නැහැ. එහෙම කෙනාට දහම් දේශනා කරන්නත් එපා කියලා සඳහන් කරනවා. ඊළඟට මිටි අසුනක ඉඳගෙන උස් අසුනක ඉන්න නොගිලනාට දහම් නොදෙසී සිටිය. තමන් මිටි අසුනක ඉඳගෙන උස් අසුනක ඉන්න කෙනාට දහම් දේශනා කරන්නත් එපා කියලා සඳහන් කරනවා. තවත් කාරණාවක් වෙන්න සඳහන් කරනවා තමන් හිටගෙන ඉඳගෙන ඉන්න නොගිලනාට දහම් දේශනා කරන්නත් එපා කියලා. සමහර තැනක සමහර වෙලාවක ධර්මයේ උගන්වන තැන දේශනා උගන්වනවා පිටකය උගන්වනවා ශ්‍රාවකයෝ ටික ඉඳගෙන ඉන්නවා ගුරුවරයා හිටගෙන ඉන්නවා නමුත් එහෙම ධර්මයේ උගන්වන්න කියලා දේශනා කරන්නේ නෑ ගෞරවනීය විදිහට වාඩි වෙලා උගන්වන්න ඕනේ. පිටකන උගන්වන්න බෑ කියන කාරණාව මෙතන පෙන්වනවා. ඊළඟට සඳහන් කරනවා පස්සෙන් යමින් ඉදිරියෙහි යන කෙනාට ධම් දේශනා කරන්න එපා. තමන්ගේ ඉස්සරහින් යන කෙනාට තමන් පස්සෙන් ඇවිදගෙන යන ගමන් ධර්ම කාරණා කියන්න කියන්න එපා. නොමගින් යමින් මගින් යන නොගිලනට ධම් නොදෙසීතිය. ගිලන් නැතුව කෙනෙක් පාරේ යනවා අනික් කෙනා කැලෑවෙන් වාගේ යනවා නොමගින් යමින් නොගිලනාට ධම් දේශනා කරන්න එපා කියලා සඳහන් කරනවා මේ විදිහට කරුණු ගණනාවක් පැහැදිලි කරනවා ධර්ම අගෞරවය ඇති කරන කරුණු ඊළඟට සමහර වෙලාවට බණහඬ ගිහිල්ලා වාඩි වෙලා මේ දනිස් දෙක උඩට තියෙන කකුල නමාගෙන ඒ දනිස් දෙක වටේ තමන්ගේ අත දාලා අල්ලගෙන අත් දෙක මෙහෙම කකුල් දෙක මැදි කරලා හිර කරගෙන එහෙම ඉන්න කෙනාට බණ කියන්නත් එපා කියලා දේශනා කරනවා. සරමක් වාගේ ඇඳුමක් ඇඳගෙන කකුල් දෙක ටිකක් උස්සගෙන අර සරමට හිර වෙන්න දෙපැත්තට කකුල් දෙක තද කරගෙන එහෙම ඉන්න කෙනාට ධර්ම දේශනා කරන්නත් එපා කියනවා. ඒ ඔක්කොම ධර්ම ධර්ම ගෞරවයයි. ආන් එහෙම අගෞරවයෙන් ශ්‍රවණය කිරීම Tamanට ප්‍රතිඵලයක් ගෙනල් දෙන්නේ නැහැ. දේශනා කරනවා නම් දේශකයාත් ධර්මයට ගෞරවයක් නැතිකමයි ඒකෙන් පෙන්눔 කරන්නේ. ආන් ඒ කරුණුත් සඳහන් කරලා තියෙනවා. එහෙමනම් පින්නතුනි අදට ධර්මදේශනාවට වෙන් වෙලා තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා මේ ධර්මදේශනාව මෙතනින් නිමා කරලා මෙතන ඉතුරු කාරණා ටික ඊළඟ ධර්මදේශනාවේදී අපි සාකච්ඡා කරන්න අදහස් කරගන්නවා. සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන්